එතකොට අද ධර්මදේශන් පස්සේ ඉතුරුලා තියෙන කාලයට ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා ලිඛිතව. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සමත සමාධිය හා විදර්ශනා සමාධිය පිළිබඳව නැවත විස්තර කර දෙන මේ ඉතාමත් කරුණාවෙන් මෛත්‍රීන් මතක් කරගන්න. එතකොට අපි සමත සමාධිය වැඩ කරන්නේ පරිඋත් ทาน කෙලෙස් හා සම්බන්ධව බව විදර්ශනා සමාධිය වැඩ කරන්නේ අනුසය කෙලෙස් සම්බන්ධ බවත් මේ මේ දේශනාවෙන් අපිට මතු කර ගන්න පුළුවන් පරිඋත් ทาน කෙලෙස් කියලා කියන්නේ නීවරණ ධර්ම පහ. අනුසය කෙලෙස් කියන්නේ රාගානුසය, පටිඝානුසය සහ අවිජ්ජානුසය කියලා අපි දන්නවා. ඒ නිසා සාමාන්‍යයෙන් සමත වමාදී වැඩ කරන මේ නීවරණ ධර්ම ටික කෙනෙකුට මතු කරලා දෙන්න පුළුවන්. ඒක ටිකක් ඍජුයි. නමුත් අනුසේ මොනම විදියකින් කාටවත් මතු කරලා පෙන්වන්න බෑ. ඒක පෙන්වන්නෙම වංචනික ස්වරූපේ. ඒ කියන්නේ රාගානුසය Tamanට වැටහෙන්නේ තමන්ගේ අභිවෘද්ධිය සලකා බලන ඇතුළත ඉන්න තමන්ගේ ගොඩ පෙරක බිරුවා. එයා තමයි අපි අමාරුවක් වෙනකොට අපිව ගොඩ ගන්න ඉන්නේ කියලා. නැත්නම් ද්වේෂානුසය ආවත් අපි හිතන අපි ආරක්ෂා කරන්න තියෙන ආරක්ෂක බල මුල් වල තමයි කියන්නේ. අවිජ්ජානුසය ආපුවම අපිට හිතෙන්නේ මේ නිින්ද යන්නේ මේ ශරීරය නැවත ශක්තිමත් කරලා දෙන්නේ මේ අවිද්‍යාව නිසා මේ නැත්නම් මේ නිින්ද නිසා තමයි කියලා මේ සෑම දෙයක්ම අපිට පේන්නේ මිත්‍ර ප්‍රතිරූපකයක් විදියට. රූපේ මිත්‍රෙක් වගේ. නමුත් කරන්නේම අපිට හානි කරක්. ඒක නිසා ඒක පර්වර්ෂන් එකක්. එහෙම නැත්නම් වංචනික ධර්මයක්. ඒක නිසා විපස්සනා සමාධිය කවුරුත් එක්කද වැඩ කරන්නේ කියලා හතුර පෙනිපෙනි නෙවෙයි යන්නේ. හතුර පෙනුනත් අපි හිතන්නේ මිතුරෙක් කියලා. ඒ නිසා අපි උපක්‍රමයේ කරන්ඩ ස්වච්ඡන්දයෙන් ඉඳ තියන්නේ. අපි හිතනවා මේ මිතුරෙකුට ගහන්න හදන්නේ. මොකද අවිද්‍යාව හීන නූලෙන් ගිල යටින් කපල කපල කපල කපල ගන්න. සමත සමාධිය නම් වැඩ කරන්නේ නීවරණ ධර්ම නිසා අපිට ඒකේ තේරුම් ගන්න පුළුවන්. සමත සමාධියට අරමුණු කරන්නේ සම්මත අරමුණක්, විපස්සනා සමාධියට අරමුණු කරන්නේ පරමාර්ථ අරමුණ. නැත්නම් අද්දකිය හැකි අරමුණ. සමත සමාධියට ගන්න අරමුණු 40ක් තියෙනවා. බුද්ධානුසීල, ධම්මානුසීල, සංඝානුසීල ආදී සම්මුති අරමුණු 40ක් වෙනකොට කියන සම 40 කර්මත්තාන් කියනවා. විපස්සනාවට ගන්නේ වර්තමාන මොහොතේ අද්දකිය හැක්කක්. ඉතින් මේකට ඊටාම ගැඹුරින් නැත්නම් මේ කෙටි උත්තරයක් දෙනවා නම් ආනාපානිය හෝ පිම්බීම හැකිලිම හෝ ආහන දකින ගන්ධ රස බලන ඕනම සිද්ධියකදී ඒ සිද්ධියක් සිදු වෙන්නේ දෙකක ගැටුම. දකින්නවා කියලා කියන්නේ ඇහත් රූපයක් ගැටීම. ඇහෙනවා කියලා කියන්නේ සද්දයක් කම්බරයක් ගැටෙනවා. ගන්ධ සුවඳ බලනවා කියලා කියන්නේ ගන්ධයත් නාසයේ තියෙන ඒ සංවේදී ඉන්ද්‍රියක් ගැටෙනවා. ආහාරයක් දිවේ ගැටෙන්න ඕනේ රස දැනෙන්න. කයට පිටින් පහසක් වදින්න ඕනේ දැනෙන්න. හිතට ධර්මතාවයක් අවශ්‍යයි. ඒකට මේ දෙක ගැටීම නිසා ඇහත් රූපයක් ගැටීම නිසා ඇති වෙන දෙයට කියන චක්කු විඥානය කියලා නැත්නම් පෙනෙන හිත කියලා කියනවා. කනත් සද්දයක් එකතු වෙලා ගැටීම නිසා ඇති වෙන උත්තරයට කියනවා සෝත විඥානය කියලා නැත්නම් ආහන හිත කියලා. මේ විදිහට ඇහත් රූපයක් චක්කු විඥානයත් කනත් සද්දයත් සෝත විඥානයත් කියන එක ద్వාර ආරම්මන තදුවපන්න කියලා අභිධර්මෙත් පෙන්වනවා. ద్వාරයේ වෙන්නේ ඇහැ චක්කු ద్వාරේ. ඒකට ඇවිල්ලා චක්කු ద్వාරේ. ඒකට ඇවිල්ලා වර්ණ රූපයක් වදිනවා. ඒක අරමුණු වෙනවා. එතකොට චක්කු විඥානය පහළනවා. ඒ දෙක ගැටීමෙන් ඇතිවෙන ගිනි කූරේ ගිනි පෙට්ටියේ පිටේ ගහනකොට ඇතිවෙන ගිනි පුළුඟු වගේ පුළිඟුව තමයි චක්කු විඥානය කියන්නේ. ඉතින් මේක ඩයලෙක්ටික් ඩයලෙක්ටික් කියලා කියන්නේ සක්‍රීය ඕනම පද්ධතියක එන එක. මේක සයිසෙක් නිව්ටන් කිව්වේ සරල රීතියව ගමන් කරන එකට මොනවත් දෙයක් වදනොත් වැදෙන දෙයට ප්‍රතිපක්ෂව ගමන්පතේ මාරු වෙනවා කියනවා. ඒක බුදුහාමුදුරුවෝ කියන මේ දේ හා සමාන වගේ බොහොම ගැඹුරකින් කිව්වා. කාල් මාක්ස් තුමා කිව්වා synthesis thesis antithesis synthesis කියලා. මේ සමාජයන පද්ධතියට මොකක් හරි නරක මතිමතාන්තරයක් ආපු ගමන් මේ සමාජය කෙලෙසෙනවා හෝ හැදීමක් සිදු වෙනවා. සමාජ මට්ටමින් එයා ඒක කරා කරනවා. බුදුජාන් වහන්සේ කිව්වා ద్వාරයේට අරමුණක් ඇවිල්ලා වදිනකොට එයින් යමක් පහළ වෙනවා. ආහන දකින්න හිත පහළ වෙනවා කියන්නේ. මෙන්න මේ විදිහට ආස්වාද ප්‍රසවාස කරනකොට හුලන් රැල්ල තමයි ඇවිල්ලා වදින දේ. වදින තැන තමයි නාසිකාග්‍රේ හරි උඩුතොල හරි කියලා කායද්්වාරේ කාය ප්‍රසාදේ පෙන්වන තැන. ඒකෝට දැනෙන දේ තමයි උණුසුම සිතට කම්පන චංචල ගති. නිසා අපි හුස්ම රැල්ලට කියනවා අරමුණ කියලා. හුස්ම රැල්ල වදින තැනට කියනවා ద్వාරය කියලා. දැන් උණුසුම සිසිලස කම්පන චංචල ගති පිරිමැදින ගති වලට කියනවා තදුවපන්නේ කියලා. මෙන්න මේ තුනම බලනකොට විපස්සනා කියනවා අරමුණ පමණක් හුස්ම රැල්ල පමණක් බලනකොට කියනවා සමතය. සමත සමාධිය සඳහා උදව් කරන්නේ හුලන්දල්. හැපෙන තැන අදාළත් නැහැ. හැපෙන තැනින් ඇති වෙන කුණුසුසිල් ගතිත් ඕනේ නැහැ. මේක පෙන්වන්න සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියන්නේ වැටිච්ච දිග ගහක් කෙනෙක් ඇවිල්ලා කුට්ටි කරනවා නම් හරස් කියතකින් ඉතින් දෙන්න මෙහෙම කපනකොට කියත දිහා පමණක් බලන්නේ කිය. යන හුස්ම ගන්නකොට හුස්ම රැල්ල දිහා විතරයි බලන්න ඕන හැපෙන තැනවත් ඇති වෙන උණුසුම් සිසිල් ගතවත් සමත සමාධියට හෝ සමත භාවනට අදාළ නැහැ. විපස්සනා කරනකොට ඊටහා ගිහිල්ලා කොතනද වදින්නේ මොනවද වදිනකොට ඇති වෙන වෙනස්කම් පිම්බීමෙන් හැකිලිම ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙනස් වෙන ගති කියලා කියන්නේ විපස්සනාට තුඩු දෙන තල්ලු කරන අදහසක් ඒක කියන්නේ. ඒ නිසා සමථ සමාධිය කරන එක නා සාමාන්‍ය හුස්ම ගැන කතා කරන මිසක අත්තර විස්තර කියන්න බෑ යාට. නමුත් සමාධිය තියෙනවා. විපස්සනා කරන එක නම් හරියට කියන්න පුළුවන්. කුඩු තුලේද වදින්නේ දකුණද නායේද බඩේද ඒ වදින තැන ඇතුල් වෙනකොට කොහොමද පිට වෙනකොට කොහොමද කියලා අස්තර වශයෙන් කියන නිසා ద్వාර ආරම්භන තදුප්පන්න කියන තුනම වැටෙනවනම් විපස්සනා සමාධියක් කියලා කියනවා. ඒකෙන් අරමුණක් පමණක් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, ධර්ම කියන අරමුණු ටික විතරමයි සමත අරමුණක් වෙන්නේ. මත භාවනාවට අරමුණු වෙන්නේ. ඉතින් මේක තමයි ඇතුළෙන්ම කියන්නේ. නමුත් මේක සාමාන්‍ය භාවනා කරන එක නෝදන් හිතයි කියලා කිසි පාඩුවක් නෑ. ඒක අනිවාර්යයෙන්ම දැනගෙන ඉඳිලක් නෙවෙයි මේ මූල ධර්මානුකූලව කියනකොට කියන්න පුළුවන්. ඒ වගේම සමත සමාධියෙන් කවදාකවත් නිවන් දකින්න බෑ. අනිවාර්යයෙන්ම සම සමාධියෙන් කියලා විපස්සනා සමාධියට වැටෙන්නම ඕනේ ත්‍රිලක්ෂණ අවබෝධය. සම සමාධිය අවසාන බලයේ ධිට්ඨ ධම්ම සුඛ විහරණය නැත්නම් විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛය. ඒක බොහොම වටිනවා. ඒකට කියනවා නිරාමිෂ සුඛ කියලා. විපස්සනායෙන් ඇති කරන්නේ අවේදිත සුඛය. නිවනක්. අනිත්‍ය දුක්ඛ අනාත්ම ඇති හැටිය දැකීම. නිසා විපස්සනාවේ එල්ල වෙලා තියෙන ඇති හැටිය දැකීමට සමතේ යොමු වෙලා තියෙන ධිට්ඨ ධම්ම සුඛේ මේ ජීවිතයේ විඳින්න පුළුවන් උපරිම සුඛය. බ්‍රහ්ම සුඛ, දේව සුඛ වගේ සුඛයක් ලබන්න පුළුවන්. ඒ වගේම විවේකජම් පීති සුඛං. ඇහැයට රූප, කනට ශබ්ද, නාසයට ගඳ වගේ දේවල් නැතිකමින් උපන් ප්‍රීතියක් මේකදී. කාම ලෝකයේ මේවා කරන්නේ රූප, ශබ්ද, ගන්ධ රසයිත සැනකෙලියක තමයි සැප හොයන්නේ. ධ්‍යාන භාවනා කරන එක නා සනකලියෙන් අයින් වෙලා ඒ මොනක්වත්ම නැති විවේක ස්ථානෙ කියලා සැප ගන්න. කිසිම වියදමක් නැහැ. සමත සුඛය සඳහා කිසිම වියදමක් නැහැ. ඒ නිසා ඒකත් ආර්ය. නමුත් අවසානිකනේ. ඒ නිසා සමත සමාධි විදර්ශනා සමාධි කියන දෙකේදීම එසේ මෙසේ කෙනෙකුට යන්න බෑ කියලා. කොටිම කියනවා මේ මනුස්ස ලෝකේ ඉඳගෙන දිව්‍ය ලෝකේ සැප සැප හොයනවා වගේ මේ ඊට අමතරව එකක් තියෙනවා කාම ලෝකේ කාම සැප කියලා එකක්. ආමිෂ සැප කියලා කියනවා කනට ඇහැට රූප, කනට ශබ්ද, දිවට රස, කයට පහස. ඉතින් මේ විද්‍යාවයි ආර්ථික විද්‍යාවයි, දේශපාලන විද්‍යාවයි, සමාජ විද්‍යාව සේරම ඔන්නේ පුංචි කාම කාම සැපේට තමයි අපි මේ 6 වෙනි අවුරුද්දේ ඉඳලා සමාජයට 20 25 යනකම් ඉගෙන ගන්න ඕන ඔය ටික ඉගෙන ගන්න. මේ ලෝකේ තියෙන ලෝකායත විෂයන් සියල්ලම කරන්න හදන්නේ කාමසපේ විතරයි. අන්තිම 16යි අන්තිම තුච්චයි අන්තිම පහත් මොකද කරන්නේ කරන දෙයක් නෑ අපි ඒක ඉගෙන ගන්න වෙනවා මේක ඉගෙන ගන්න ඉගෙන ගන්න අපි සමත සුඛයෙන් ඈත් වෙනවා කාම සුඛයට යෙදෙන්න යෙදෙන්න යෙදෙන්න සමත සුඛයෙන් ඈත් වෙනවා ඒ කියන්නේ නුගත්කම නිසා කියන එක නෙමෙයි කියන්නේ ඉගෙනගෙන ඒක අතාරින්න ඉගෙනගත්තු ධර්මය උදේම හෙළන කෙළ පිටක් වගේ පැත්තකට දිනුවරට හැරපියා යන රජෙකුසේ යුද්ධ කළා රට දිනන්න දිනන රට අතල්ල. අන්න එහෙම කළා තමයි අපි සමත සුඛයකටවත් වෙන්නේ. ඊට පස්සේ සමත සුඛය මේ මධ්‍යස්ථයේ තියෙන දෙයට ඇලෙන්නේ නැතු වගේ එකක් අතාරින්න පුළුවන් දවසේ තමයි අපි යන්නේ විපස්සනා සුඛයකට. ඒකත් ලීසි නෑ. සමතේ සමතේ අතහරිනවා කියන එක ලේසි නෑ. ඒ නිසා හුගෝදෙනෙක් මම අපි හොරකම් කරන්නේ දන් දෙනවා. දුස්සීලනේ අපි සිල්වන්තයි. අපිට මේ මන්දියට අපි භාවනාවක් කරනවායි කියලා ඒ කරන දේ අල්ලගෙන ඉන්නවා. නමුත් විපස්සනා නාමේ මේ සමත සුඛේ සමත සමාධිය විසිකොල දාන්න වෙනවා කියන එක කියන එක අද අපේ බෞද්ධ ක්‍රමයෙන් පොඩ්ඩක් දුරස් වෙලා තියෙනවා. නමුත් භාවනා කරන එකට ඒකත් පිළිගන්න වෙනවා. සමත සමාධියක් ඉක්මවන්න වෙනවා විපස්සනා සමාධියක් ගන්න. නමුත් දැන් අවුරුදු 30කට 40කට ඉස්සෙල්ලා ප්‍රධාන වශයෙන්ම මේක ලිඛිතව සහ අත්දැකීම් වශයෙන් එන්න පටන් ගත්තට පස්සේ තමයි මේ භාවනාවේ මේ අපේ යුගයට එනකොට අවුරුදු 30 40ක් ඇතුළත දැන් පණ ගහපු පණ කියන භාවනා ක්‍රමයක් ආවේ සමත සමාධියට විපස්සනා සමාධිය වැදගත් වූ කෙලවරකට යන එකක් නිසා තමයි. ඉතින් ඒක නිසා මේ දේ ආධුනිකයෙක් මුදන හිතට කිසි බාධාවක් නැහැ. ඒ වගේම සමත ගැම්මක් සමත උපනිෂේ සම්පත්තියක් තියෙනවනම් මේ විපස්සනා සමාධිය උතුම් කියලා ඒකට පටවන්න යන්නත් එපා. මොකද බුදුරජාණන් වහන්සේ සමත පූර්වංගම විපස්සනාවක් උගන්වලා තියෙනවා. විපස්සනා පූර්වංගව සමතිකුත් උගන්වලා තියෙනවා. යුගනන්ද භාවනාවත් උගන්වලා තියෙනවා. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මගේ උපනිෂේ සම්පත්තිය මොකද්ද කියලා බලන්න. ඉතින් මෙන්න මේ දෙක ප්‍රශ්නයක් නම් ලේසිම උත්තරේ තමයි ආනාපාන. ආනාපාන සමත විපස්සනා දෙකටම පාදක වෙනවා. අනික සෑම අරමුණක්ම එක්ක සමතේ පමණ එක්ක විපස්සනා ආනාපාන සති භාවනාව කාටත් පොදුවේ කියලා දෙන්න පුළුවන් කියලා කියලා දෙන උත්තරෙන් අල්ලා ගන්න පුළුවන්. ඒ යන්නේ සමතේද යන්නේ විපස්සනාද. ඒකේ ඒ කරන කෙනා නොදැනගත්තට ප්‍රශ්නයක් නැහැ. කමටහන් දෙන කෙනා දන්නවනම් අල්ලන්න පුළුවන් නම් ඒ පුතිලට පුළුවන් අදාළ විදිහට උපදෙස් දීලා කරගෙන යන්න. ඒක නිසා අපිට කල්ලාතෝ කියන්න බෑ මේ ඔක්කොම සමතේ කරන්න. මේ ඔක්කොම විපස්සනා කරන්න. එහෙම බෑ. එක එකනා තම තමන් ගෙනාවු ජම්මාන්තර ගතියන්ව සමථ විදර්ශනා භාවනා යෙදෙනවා කිසිම කෙනෙකුට පිටින් බල්ලා කියන්න බෑ. නිසා සෑහෙන අත්‍යර්ථ ප්‍රමාණයක් කෙරුවට පස්සේ තමයි ප්‍රායෝගිකව දැනගන්න පුළුවන් ඉන්නේ මගේ හිත යන්නේ කොහටද කියලා. ඒකත් උදේ එකක් හන්දෑ එකක් වෙන්නේ. මාරු වෙන්නේ ඉඳී තියෙන. නමුත් සමථ සමාධිය හෝ විපස්සනා සමාධිය නරකයි. දෙකම හොඳයි නැතුවට වැඩි. ඉතින් අපි කියන්නේ කරලා කරලා කරලා කරලා ඒක ඇති කරලා ඒක පිළිබඳව පරිච්ඡේද කරලා දැනගෙන ප්‍රායෝගිකව ඒක යොදවනවා කියන එක ගුරුවරයයි ශිෂ්‍යයයි දෙන්න අතර ලොකු සම්බන්ධතාවයක් වෙන්න ඕනේ. බුදුහාමුදුරුවෝ හිටියානම් ආශයනුසේ ඥානෙ හරියටම කියන. දැන් බෑ. ඒ නිසා දෙන්න දෙන්න හරියටම එකිනෙකා කරේ විශ්වාසයෙන් ඇත්තම කියනකොට බොහෝ විට යොදා ගන්න ඉඩ තියෙනවා. යෙදෙන්න ඉඩ තියෙනවා නැත්නම් ගාක් වෙලාවට මේ භාවනා මධ්‍යස්ථාන කොටින්ම නම් කරන අපි සමතේ විතරයි කරන්නේ. අපි නැත්නම් විපස්සනා විතරයි කරන්නේ කියන එක හරියට කොයි වාහනේ වුණත් කමන්නේ අපි පෙට්‍රෝල්මයි ගහන්නේ කියලා බෑ. වාහනේ දැනගෙන පෙට්‍රෝල් වහන්න පෙට්‍රෝල් ගහන්න ඕන ඩීසල් වහන්න ඩීසල් ගන්න. නැති වුණොත් එන්ජින් එක ඩීකාබනයිස් කරන්න ඕන. ගමනක් නැහැ. අනිත් වගේ මේක තෝරනවා කියන එක වැදගත්. නමුත් ආනාපානේ ඔය දෙකටම හරියන ඉන්දනය. බය නැතුව දාන්න. ඊට පස්සේ තියෙනවා සමාධියක් ඇති බව හඳුනා ගන්න ලක්ෂණ කරුණාවෙන් පහදා දෙන්න. මේක අර කිව්වාගේ කාන්ද මැද්ද යකඩ යද්ද කියලා යකඩ ගහලා තියා බලලා මේක කාන්දන්ද යකඩද කියලා බලන්නම් කරන්න කියන්නේ නූල හරියට නූලකින් එල්ලපුවාම යකඩ නම් අනිවාර්යයෙන්ම උතුරට ඇදෙනවා. ඒකට කියත හැකි මේ යකඩයක් නෙවෙයි කාන්දමක් කියලා මොකද එයාගේ ලකුණු වගේක් පහල වෙනවා. ඒ වගේම සමිතියක් අපි මෙහෙවනවා නම් මේ සමිතිය සභාපති දැනගන්න ඕනේ දැන් මේ ඉදිරිපත් වෙච්ච යෝගනා යෝජනාව සම්බන්ධයෙන් මුළු සමිතියේ සමතයකටපත් වෙලා දින්නේ කියලා. එහෙමනම් අපිට ඊගා යෝජනාවට යන්න පුළුවන්. සමිතියේ සමතයකටපත් වෙලා නැත්තම් ඒක එක්ක ඡන්දයක් දිනලා හෝ නැත්තම් සභාවකගේ වීටෝ එකෙන් හරි නිෂේධ බලයෙන් හෝ නැත්තම් ඒකච්ඡන්දෙන් හෝ මේක සමතයකටපත් කරන්න ඕනේ නැත්තම් සමා ඒ සමිතියේ ඉදිරියට යන්නේ. ඒගොල්ලෝ අපේ හිත ඇතුළේ චෛසික 52ක් තියෙනවා. ඒ 52 බොහෝ විට දෙතෑවරක්. එකක් සભ્યත්වයේ ඉල්ලනවා අනිත් එක කෑදරකම ඉල්ලනවා. මේ දෙන හැම වෙලාවෙම රණ්ඩු. සભ્યත්වයේ ඉල්ල එක්කන හෘදවත්වත් එක්ක කැමති. කෑදරකම ඉල්ලන එක නම් මොලෙත් එක එකද. යා මොලේ ඉදිරිපත් කරන රණ්ඩු කරනවා. ඔය කවුරක්වත් දන්නේ මට ඕනද මට ඕන. මම මේකට යනවා කියලා මොලේ. හෘදවත්ව වදන්නේ එහෙම කරලා කොහොමද මේකෙන් හිතක් ඉන්න එපා. ඉතින් අර මිනිස්සුන් දැන අපේ කුලවන්තකම තියෙන අරකන් මේකයි කියලා ඒක ආලවට්ටම් කරන්නේ මේ දෙන්න අතර තියෙන සංඩුව තමයි විකටෝම ලෝකේ පවතින. ඉතින් ඒක නිසා ඒක බාහිරට ගියාට පස්සේ තමයි අපි හතුරු මිතුරු අතර රණ්ඩු කියන කොහොමවත් ඇතුළත විශාල රණ්ඩුවක ගත කරන්නේ. මෙන්න මේ රණ්ඩුව දෙතවර හිත කියනවා. මේ චෛසික 52 එක එක කට්ටි බෙදලා ඉන්නේ. කට්ටියක් ගිහිල්ලා තර්කයට තර්කය කරන පැත්තට කියනවා ඔය අම්මරුණත් අපිවත් එක්ක කියනවා බය වෙන්න එපා ගෙනියන්න සටන අපි එන්න පිටිපස්සේ. තව කට්ටියක් කියනවා ශ්‍රද්ධාවෙන් ඉන්න කට්ටියට ඔය කවුරුණත් අපි පැත්තේ දිනු අපි පැත්තේ වැඩි කියන එක බය වෙන්න එපා. අපි යම් මේ පැත්තට ගිහලා ඒක ඇතුලේ හිත ඇතුලේ දෙකට දෙතාවර තියෙනවා. ඉතින් චරිත දෙක අනුව තේරුම් අරගෙන මේ දෙකොල්ල අර ණයයි පොණගයි දෙන්නම එක මල්ලේ දාගත්තා වගේ එකතු වෙන වෙලාවක් තමයි සමතේ කියලා කියන්නේ. සම්ප්‍රමාණයකට හිරිවට්ටලා සමතේකටපත් කිරීමක් තමයි සමත සමාධියදී සිද්ධ වෙන්නේ. එතකොට තමයි ශරීරයේ සුවසේවාව සිද්ධ වෙන්නේ. අපේ ශරීරයේ ටෙන්ෂන් එක බහිනවා කියලා කියන්නේ ඔය මේ. ආතතිය නැති වෙනවා කියලා කියන්නේ අසහනෙ නැති වෙනවා කියලා කියන්නේ ඔය ඔක්කොම එක දිහාට දිශාගත වෙනවා. ඔක්කොම රේඛාවල් එක දිහාට දිශාගත වෙච්චාම වේගය සහ ප්‍රවේගය කියන අතර වෙනස දන්නවනේ අපිනේ. වේගය ප්‍රවේගය කියන්නේ කොහොමද වර්ග කරන්නේ? කොහොමද කියන්නේ? දැක්කත් එක්ක දිශාවක් එක්කම තියෙනවා. දිශාවක් නැති අන්දමන්දන වේගය. අපි ළඟ වේග ඕනි තරම් තියෙන බය වෙන්න බා. අපිට නැත්තේ ප්‍රවේගය, අපිට නැත්තේ දිශාගත වෙලා නැහැ. ඉතින් ඒ නිසා මෙහෙන් අනේක එහෙන් අනේක හැප්පිච්චාම සම්පූර්ණ නිකන් ආකූල ජල ප්‍රවාහයක් වගේ ඒකෙන් ජල විද්‍යුත් උපයන්න බෑ. ආනාකූල වෙන්න ඕනේ වැල විද්‍යුත් උපයන්න. අන්නේ වගේ මේ චෛසික ටික ඔක්කොම එක දිශාගත වීමක් තමයි එක අරමුණකට වශී වීමක් තමයි සමතේ කියලා කියන්නේ නැත්තම් ඔක්කොගෙම අවශ්‍ය ශක්තිය තියෙන. ඒ ශක්තිය අන්රූලි. එහෙම නැත්නම් අපි කියනවා නම් කිසිම කීකරු කරගන්න බැරි කමක්. කිසිම විදිහකට ඒක දිශාගත වෙලා නැහැ. ඉතින් ඒක භාවනා කරන එකට පිළිගන්න වෙනවා. පිළිගන්න වෙනවා මගේ චෛතසික ටික ඒක දිශාගත වීමක් වෙලා නැහැ කියලා. නමුත් අපි සමාජ සංශෝධකෙක් බාටපත් වුණොත් සමාජය හදන්න ගියොත් එහෙම අපි සමාජයට කියන ඔහොම ඕගොල්ලන් නටන්න දෙන්න බෑ ඔයගොල්ලෝ ඔක්කොම මං කියන දේ අහන්න ඕන කියලා අපි අනුන්ට කිව්වට ඒ කියන කෙනා වුණත් දන්නවා තමන්ගේ චෛතසිකවත් තමන්ට කී කරු නෑ. කක්කොට කියනවලු දරුවන්ට කෙලින් ඵලයල් යකෝ මේ කෙලින් කියලා බයිනවලු හරියට. නමුත් ඌ යන්නේ තරහට තමයි. වැද්දෝ දරුවා හදන කියන්නේ ශිෂ්ඨාචාර වෙන්න බලපල්ලා දරුවනේ ශිෂ්ඨාචාර වෙන්න බලපල්ලා කියනවා. මහා එකක් වැද්දා. අන්න වගේ මේ ඇතුළත තද බංකොලොත් භාවයක් තියෙන අපි අනුන්ට බණ කිව්වට ආරෙම මේම කරපන් කියලා ඇතුළත බැලුවොත් මේකේ තියෙන මහා හිස් කොම්බයක්. මේක ඇතුළේ තියෙන හෙන ගහච්ච සෝම් පිටිනක් වගේ එකක්. ඉතින් ඒක දැනගෙන මේක කීකරු කරගන්න හදන්නේ අපි දැනගන්නවා මේක දැනට රජ කරන්න කෙලෙස. සමචේති කරන්නේ මේ ඔක්කොම නිකන් ගැට හවුස් අවුසයිත කොණ්ඩයක් පීරලා පීරලා ගැට ඇරලා ඔක්කොම හරි ගැස්සගත්තා වගේ වැඩක්. ඒ නිසා සමතය මේ කීකරු වීමක් නැත්නම් දැපෙන දමා ගැනීමක් මේ සමතේට කියන්නේ උදාහරණයක් විදිහට ලෙඩා ඔපරේෂන් කරන්න ඉස්සලා සීනත් කරනවා වගේ. ලෙඩා සීනත් කිරුව නැත්නම් ලෙඩාම කැමති වුණාට එයාට මේ කපන කොටනව බලන්න බෑ. එයා විරුද්ධව නැගී හිටිනවා. ඒක නිසා අවසරයක් අරගන්නවා මේ ඔපරේෂන් එක සාර්ථක අසාර්ථකව ඒක මම වගකීම් බාර ගන්නවා කියලා අත්සන් කරවලා එහෙම තමයි දොස්තරලා කොටේ. අර මං සමාර දාලා උට ඉන්ජෙක්ෂන් එකක් දුන්නා පස්සේ ඊට පස්සේ ඌ දාපන්. ඒක ඕනේ ඔපරේෂන් එකක් කරලා. ඒ වගේ තමයි සමතේටපත් කරන්නේ නැති හිතක් විපස්සනාට නගනවා කියලා කියන්නේ ඔපරේෂන් හිනත කරපු නැති ලෙඩේ ඔපරේෂන් කරන්න හදනවා. ඉතින් ලෙඩා කොටියෙක් නා හිතන්න කොහොම හිටියේද කියලා උට සද්ද බල අනුකම්පාවෙන් මෛත්‍රියෙන් කෙරුවත් ඌ සාමාන්‍ය කැලෙන් අල්ලගත්ත කොටියෙක් නා උට ඔපරේෂන් කරන්න ගිය දොස්තරට මොකද වෙන්නේ? ඒ නිසා මේ කතා මොකක්වත් තෝනේ අසං කරන්න බැරි වුණාට කමන්නේ. ඉන්ජෙක්ෂන් එකක් දුන්නාට පස්සේ ඌ ඊට පස්සේ වැටෙනවා. වැටුණාට පස්සේ ඕන දෙයක් කරතේ. අනිත් වගේ සමතේරපත් කෙරුවට පස්සේ විපස්සනා කරන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ සමතේ මූලික ගුරුන් වහන්සේ නෙවෙයි. උන්වහන්සේ ඉන්නේ ඉස්සලා මේ මේ මේ සීම මොන්ද ඇනස්තීතියා මෙතඩ් එක දැනගෙන හිටියා. ලෝකේ දැනගෙන හිටියා හිත හිරිවට්ටන්න පුළුවන් කියලා. අරමුණක දපණි දමන්න පුළුවන්. ඒක උන්වහන්සේ එහෙම gediya පිටින් අරගෙන හැබැයි සීනති කළ නැතර කරන්න එපා. ඔපරේෂන් එක කරන්න කියලා දුන්නේ බුදුහාමුදුරුවෝ තමයි. විපස්සනා කරන්න. ඒ නිසා සමතේ ප්‍රායෝගික වටිනාකම අඳුරගන්න මම අනුකම්පාවෙන් කියන්නේ මේ සමතේ සමත සමාධිය සහ විපස්සනා සමාධිය කියලා සමාධි දෙකක් තියෙනවා. අන්න ඒක තේරුම් ගන්න ඕනේ. සමත සමාධිය පමණක්ම නෙවෙයි විපස්සනාට පාදක වෙන්නේ විපස්සනා සමාධිය පාදක වෙනවා. විපස්සනා සමාධිය කියලා කියන්නේ විවිධාකාර අරමුණු මත හිත එකලස් කරනවා. සමත සමාධිය කියන්නේ එකම අරමුණක්. සම්මත එකම අරමුණක්. හරියට ටාගට් ලයිල් එකට වෙඩි කියනවා. විපස්සනා කියන්නේ පයින් පිම්මට වෙඩි කියනවා. සමත සමාධිය කියලා කියන්නේ ගංගෙන් කොට වෙන්න බැරි වෙනකොට ළඟ තියෙන කොටන් ටිකක් හේල්කක්කයක් අරගෙන පහුරක් බැඳගෙන පහුරේ ආධාරයෙන් අපි ගහගෙන එහාට යනවා කියන සමත සමාධිය. රැකෙන්නේ රැකියේවා මියෙන්නේ මියෙම්මා කියලා වසුරට පැනලා පණින එක විපස්සනා සමාධිය. සමාවි ඉන්න බෑ, බහුරු අදාලා ඉන්න බෑ. පැනලා කොටන එක විපස්සනා සමාධිය. ඒ නිසා මේ දෙකම විපස්සනා සමාධිය කොල්ලෙක් වගේ නම් සමථ සමාධිය කෙල්ලෙක් වගේ. කියලා මම කියන්නේ ඒක දිගින් කෙල්ලෝ කැමති නෑ එහෙම කියනවා. පැත්තට මිෂින් ගන්නයක් නම් තියෙතයි. මැෂින් එක රූස් කරලා වදිනවනේ වදිනකොට තිබ්බහම එකක් හරි වැදුනා. එහෙම නෙවෙයි ෂොට් ගන් එකකින් පයින් පිම්ම තිබ්බන ඒකට ඉස්සලා ටාගට් ෂූටින් කියන එක කොච්චර අමාරුද කියලා හිතන්න. ටාගට් එකට වෙඩි තියලා බුල්සයි කරනවා කියලා කියන්නේ බොහොම අමාරුයි. ඒ කියන්නේ තුවක්කුව අරගෙන ඉවර වෙලා තියාගත්තේ නැහැ. මෙතන වැදුන්නේ නැත්නම් තුවක්කුව හොඳට හේතු නැත්නම් තුවක්කුව පස්සට පයින්නකොට මෙතන රිදෙනවා. අයිතික රැකට් එක පයින්නකොට ඇඟිල්ල දිපුතුම මෙතන තන්නේ කියලා එක පාරක් වදින මෙතන දීපු බ්ලක්. පට්ටස් කාලා වගේ. ඉතින් ඔක්කොම තියදී අල්ලගෙන ඉර කරගෙන ටාගට් එකටම තියේදී ගැව්ව ලෑල්ලටවත් වදිනවා. ඒ කියන්නේ යාර 200ක් විතර ඈතින් තමයි ටාගට් එක තියෙන්නේ. ඉතින් එහෙම කළා 10ක් 15ක් ගහන්න ඕනේ යන්තම් ලෑල්ලට වදින. ඊට පස්සේ එන්නේ එන්නේ සයිකල් අඩු කොට අඩු කරලා බුල්සයි තියනවා කියලා කියන්නේ හිතෝපු ලෑල්ලක ඉස් වැඩක්. ඊට පස්සේ ඒ ගැම්ම හොඳට පුරුදු කරලා කරලා ඕනේ අයින බිම්මට කියන්නේ. කරලා බලමු. නිකන් මයි කන්නේ නිකන් මේ. නිකන් වගේ එනවා ඇති කියලා නිකන් මේ. පහා එක්ස්පීරියන්ස්. ඈ? පහා එක්ස්පීරියන්ස්. ඔව්. කියන්නේ අර සයිලන්ස් කියන්නේ ලක්බයි chance එක. ලක්බයි chance එකක් වෙන්නේ විවේක නිශ්චිත වුණොත් තමයි. ඒක නිසා මේක කරලා කරලා කරලා මේක it must be your second nature. අනන්තවත් වර්ධිනව කම්මන්නේ. ඔය කරන. ආයෙසටක් වань ආයෙ කම්මන්නේ. කරලා කරලා කරලා කරලා ඒක නිකන් මේ තමන් ඇඟට ඇටුවම් බහින්න ඕනේ. ඇබ්බැහි වෙනකම්ම කරන්න. වෙන මොනම ක්‍රමයක්වත් නැහැ නෑම. තියෙන එකම ක්‍රමේ ට්‍රයිල් ඇන්ඩ් එරර් විතරයි. ඔය යන වන මායාව පේන්න. යන ඡාය යන ඡාටුව පේන්න ඕනේ. යන දීලාව පේන්න ඕනේ. වෙන ඌත් කරන්නේ බොරුව නම් මමත් අරින්නේ. කරලා කරලා කරලා කරලා කරලා ඒ දෙවන්නේක් නෑ මමමයි මට බොරු කරගන්න කියලා රිලව කන්නඩියක් අල්ලගෙන අර මෙහෙම අල්ලන්න හදන්නේ. ගොරගොර විරිත් විරිත් අල්ලන්න හදන්නේ. ඉතින් අල්ලලා අල්ලලා අල්ලලා අල්ලලා කවදා හරි උඩ තේරෙනවා නම් මේ ඉන්නේ මමමයි කියලා. ඒක තමයි මේ කතා කරන්නේ. දැන් මේ අපි රණ්ඩු කරන්නේ මේ මේ මට ආපු දුක තෝ නිසා අරක නිසා මේක නිසා මේ කේන්දරේ වැරදි නිසා කියලා මේ කවුරු හරි අල්ලන්නයි හදන්නේ. බලනකොට මේ මමම තමයි මේ දුකට හේතුව. ඒකට විරිත් ඇව්වොත් ඒක විරිත්. hinaala බලුවොත් ඒක hinaala බලයි. ඉස්සර කාලේ ඒ කතාව මට ඇත්තටම අංග සම්පූර්ණ මතක නැහැ ඉස්සර කාලෙක මේ ගම ගමරාලට ගම්මුලා දැනද පොඩි මිනිහෙක් ගෙනත් දුන්නලු මේ ආදාසයක් හම්බෙලා කිව්වලු මේ කෑල්ලක් හම්බුණා මේක ඇතුලේ භූතෙක් ඉන්නවා ඊට පස්සේ මේ ආරච්චිලාන බලනකොට මේ මගේ තාත්තනේ තෝත කොහෙන්ද මේක මේක මයි ළඟ තියෙනවලු ඕකට මායිකයක් නැහැ මේක රජුරුවන්ගේ දෙය කියලා විජහට රජයට පවරගෙන ඉවරලා ඉතින් මේක දිහා බලනකොට එයාට පේනවලු තාත්තම පේනවලු ඇසෙ. ඉතින් මනුෂ්‍යයා කන්දේ කොට්ටයට තියාගෙන හැමදාම නිදාගන්න වෙච්චාම මේක දිහා බලලා පුදුම ගම මාගේ දැක්කලු මේ ආරච්චි මහත්තයා ඒ ගෑණි මේ මනුෂ්‍යයා බුද්ධිය ගන්න යනකොට මේක දිහා බලනවා පෙන්වන්නේ නැහැ. ඊළඟට පස්සේ හොරෙන් බලනකොට හොර ගෑණියක් ඉන්නලු ඇසෙ. ඊට පස්සේ දැනගත්තලු හරි හරි මේක තමයි සෙල්ලම කියලා ඉවරලා නඩු කියලා දැන් දෙන්න සම්පූර්ණ විරසකයි. අර මනුස්සයා දන්නේ නැතුළු ගෑණි දැකපුවා. ඒ මනුස්සයා හැමදාම ගෑණි මනුස්සයට හොරේ මේක තියා බැලලා තාත්තා සීකලා පුදිනවා. අර මනුස්සයා බලන්නේ හැමදාම මේ හොර ගෑණි තියා බැලලා තමයි පුදියන්නේ. මේ මනුස්සයා ඈ කන්නාඩියා ආදාසයක්. ඉතින් අන්තිම නඩුව කියලා වෙලා කෝරළේ ගාවට ගිහිල්ලා කෝරළේ මහත්තයට ගිය ගමන් කෝරළේ මහත්තයා කිව්වලු යකෝ මේ මගේ 100ගේ පොතේ කියලා ඒක රාජසන්ත කළා. පස්සේ රජුරෝ ගාවට ගිහින් දෙනවා රජුරෝ ඒක සාජසන්ත කළා මෙන්න දිගට කතාව ඒ කිසි කෙනෙක් දන්නේ මේ Taman පේන්නේ. ඉතින් ඒ නිසා ඥාන කෙනෙක් පෙළුවම හිතන්නේ ඥාන කෙනෙක්. පිරිමි කෙනෙක් බලපෑම හිතන්නේ මගේම මූණු තියෙන මේ මගේ තාත්තගේ ෆොටෝ එක තමයි. ඉතින් මේ අපි හැප්පෙන මගේ ඉමේජ් එක එක. මුළු උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි ඕක තමයි කරන්නේ. අපි බලන්නේ මේ ලෝකේ පරිසරය කියන්නේ කණ්ණාඩියක්. ඒ කණ්ණාඩියේ පේන්නේ තමන්ව තමයි. ඒ මම සන්තෝෂෙන් ඉනවා ඒක පරිසරයත් බොහොම සතුටුයි හොඳයි. මට කේන්ති ගිහිල්ලා නම් ඒගොල්ලන්ට කේන්ති ගිහිල්ලා. මට පේන්නේ පරිසරයට කේන්ති ගිහිල්ලා කියලා. පරිසරයට සතුටක් ඇති වෙලා කියලා. ඉතින් මේක නිසා කියනවා හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී. නිසා ඉංග්‍රීසියෙන් ඒක ඇත්තට අවුරුදු 400කට ඉස්සෙල්ලා හොයාගත්තේ what you see that you are. ඔබ දකින්නේ යමන්ද ඒ කියන්නේ ඔබ තමයි. දකින්න දේ සුන්දර නම් ඔබේ හිත සුන්දරයි කියලා. දකින්න දේ මුස්පේන්තු නම් ඒ වෙලාවේ හිත මුස්පේන්තු. එච්චරයි තියෙන්නේ කියලා නමුත් එදි දැක්වලා නැති. මේ මෑතකදී ක්වොන්ටම් ෆිසික්ස් වල ඒක පේන්න පටන් අරගත්තා. ඒගොල්ලෝ කියලා කියනවා අංශුක යම් කිසි ලකුණක් බලන්න යෝගා ඒ විද්‍යාඥයා ඒ යන්ත්‍රය සකස් කරනකොටම එයා දන්නව බලන්න හදන්නේ මේක කියලා ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම මට පේනවා. නේ යන්ත්‍රය සකස් කරන්නේ මේ පැත්තට නම් ඒක තමයි පේන්නේ. ඉතින් ඒක කියනවා බලන්නේ තියෙන දෙයක් නෙවෙයි බලන්නේ හදාගෙන. Tamand ඕනේ දේ තමයි හදාගෙන බලන්නේ. ඉතින් මේක කිව්වහම හැම කෙනෙකුටම ලැජ්ජාවක් ඇති වෙනවා. අපි මේ රණ්ඩු කරන්නේ අපේම ප්‍රතිබිම්බයක් එක්ක කියලා. නමුත් යෝගාවචරයන් අතර ඒක අපිට ටිකක් දුරට ඇත්ත වශයෙන් දැක ගන්න පුළුවන්. මොකද අපි ඔක්කොම දන්නා ඔක්කොටම පිස්සු කියලා. ඔක්කොම ඉන්නේ එකම පිස්සන් කොටුවේ. ඒ නිසා පිස්සන් කොටුවේ පිස්සු කියලා ප්‍රශ්නයක් නැහැ. නිසා මේකෙදී ඕන කෙනෙකුට තනියම hina වෙන්න පුළුවන්. තනියම ගහක් අතර ඉඳලා කතා කරගෙන ඉන්න පුළුවන්. හදිසියේ බය වෙන්න පුළුවන්. හදිසියේ නිවන් දැක්කයි කියලා කියන්න පුළුවන්. ඒක කොච්චර කෙරුවක්වත් අනික් කෙනා දන්නවා එයාගේ. එළියව කරන්න ගියා නම් විසු ඩබල්. ඒක පුත්‍රජානති භාවනා මධ්‍යස්ථාන වගේක් දාලා. ඒකට මේ ඒ જાති කට්ටිය ඒකට දාලා. මේ දකින්නේ තමන්මයි. ඔය මුකෙන් බැලුවත් පේන්නේ තමන්ම තමයි. ඉතින් මූණ කැතයි නම් මේ කණ්ණාඩි පොළවේ ගහලා හරියනවා මේක එකත් එකක් පේන්නේ කියලා. කණ්ණාඩි කැත නෙමෙයි පේන්නේ තමන්ගේ මූණ. භාව විපස්සනා කරනකොට හොඳට තේරෙන පටන් අර ගන්නවා. භාවනා දියුණු වෙගෙන යනකොට ලෝකෙ එන්නේ එන්නේ සුන්දර වෙනවා. සුන්දර වෙන්නේ මොකද්ද? අපේ හිතේ කෙලෙස් ඒ විසුද්ධිය සිද්ධ වෙනවා. සීල විසුද්ධියට ආපුවාම චිත්ත විසුද්ධියට එන්නේ එන්නේ සුන්දර වෙනවා. ඉතින් අර මේ එහෙම වෙච්ච නැති කෙනෙකුට කියන්නේ ගියාම මේ මනුස්සය බයි. නමුත් කවදා හරි මේ විසුද්ධිය වෙනකොට ඇක්චුලි කොහොමද බුදුහාමුදුරුවෝ පබසර මිදම් බික්කවේ චිත්ත. ඒක ඇක්චුලි තියෙන හිත ප්‍රභාස්වරය manussකම තියෙන එක ඇතුලේ. ඒක ඔක්කොගෙම සමානයි. ඔක්කොම නිවන් දැකපු හිතක් වගේ ප්‍රභාස්වරයක් තියෙන. පිටින් අපි දාගත්ත ලෝගුව නිසා මම අසවලයි කියලා දාගත්ත ලෝගුව තමයි අපි එකිනෙකාට පේන්නේ. අපි ඒකටයි අයිතිවාසිකම කියන්නේ. ඒක බුදුහාමුදුරුවෝ ඒකට මම නෙවෙයි කියපම්, මගේ නෙවෙයි කියපම්, මගේ ආත්මෙ නෙවෙයි කියපම්. පොත්ත පොත්ත ගල්වල දාපුවාම මනුස්සකම ඇති. ඇතුළේ තියෙන ඒ ප්‍රභාසන මනුස්සහිත මතේ. ඒක මොනවාකට අලුතෙන් හම්බ වෙන්නේ නැහැ අපිට අපිට වෙන්නේ අර පිටින් ගාගෙන තියෙන ලෝගෝ ගැලවිලා යන එක විතරයි. ඒක කියනවා සර්පෙක් හැවහලන්න වගේ අහලා දාන්න. අහලා දාන්නට ප්‍රකෘතිය මාසෙ. ඒ ක්‍රමයේ තමයි විපස්සනා කියන්නේ. අවසන් සම් විපස්සනා වඩන්න සම්පේ යම් ප්‍රමාණයක් කරේන්නේ ඒ ඒ ප්‍රමාණයක් තියනවාද මේ නැත්නම් ප්‍රථම ධ්‍යානයේද එහෙම නැත්නම් මුඛ්‍ය ධ්‍යානයේද සමා ඕක වර්ණ ගන්න ඕන ප්‍රශ්නේ මේමයි විපස්සනා වදන්ට සමාධි කොච්චර ප්‍රමාණය සමති කියන ප්‍රශ්නේ ගත්ත ගමන් පැටලෙන සමාධිය කොච්චර ඕනද ඒ විපස්සනා සමාධිය කියන එක දුවන කාර් එකේ එන්ජින් එකෙන්ම ඩයිනමෝ එකෙන් බැටරිය charge කරනවා වගේ යන්ත්‍රෙ පටන් ගත්තා දුවන්න දුවන්න කස කැඩෙනවා. දැන් මෙච්චරකින් පටන් ගන්න එන්ජින් එක ස්ටාර්ට් කරගන්න තිබුණොත් ඇති. ඊට පස්සේ දුවන්න දුවන්න බැටරියෙම දුවන මැෂින් එකෙම බැටරි charge වෙනවා. එනිසා එන්නේ එන්නේ එන්නේ වැඩෙන ගතියක් තියෙන. ඒ නිසා ආසන්න ලංශු ඉතාමත්ම පොඩි විපස්සනා. ඒක නිසා ගියන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන අන්‍යගම කෙනෙකුට උනත් මේක කරලා බලතැන්. කරලා බලන්න සුදුසුකමක් නැහැ. විපස්සනා කරන්න මූලික සුදුසුකම කියලා එකක් නැහැ. නිසා විපස්සනා උඹට කරන්න බෑ කියලා කියන්න කෙනෙක් ලෝකේ නැහැ. උඹට කරා හැකි උඹ වෙනවමයි කියලා කියන්න කෙනෙකුත් නැහැ. ඒ නිසා මේක කිසි කෙනෙක්ගේ අධිකාරියට යටත් නැහැ. ඒක නිසා මේක ආගමකටයි කියන්නේ. විපස්සනා තන්නේ කර මානසික වැඩ. මාන මානසිකට වැඩිය මානසික වැඩක්. කාටද කියනවා උඹට විවසනා කරන්න බෑ කියලා. ඒක මම හිතන්නේ කිසිම කෙනෙකුට එහෙම කියන්න කටක් කරලා කියන්න අයිතිය බුදුහමෝ දෙilla නැහැ. මොකද අපි වෙනස් වෙන ලෝකෙක ජීවත් වෙන්නේ. ඒ නිසා අපිට තියෙන්නේ නොකිරණ වෙදකමට නම් කෝඳුරු තෙල් කාල 7යි 7යි ඕන. විපස්සනාන මොකක්වත් නෝ ඉන්න තැනින්ම පටන් ගන්න ටිකක් කියලා දුන්නාට පස්සේ අල්ලලා යනවනම් එයා නැගිටගෙන ඉනවා. ඒ නිසා අපි නරකයි මේ ඒ වගේ ලන්සු කියන්නේ. ලන්සු තියෙන එක අපි හැමතැනදීම බලාපොරොත්තු වෙන දෙයක් මේකට විතරයි manussකම විතරයි ඉල්ලන්නේ. ඉස්ලාම බුද්ධෝත්පාද කාලයක් වෙනවා දෙක manussත් භාවයක් තියෙනවා. ඊට පස්සේ ටික ඉතික්ෂණ සම්පත්තිය, පැවිද්ද, කල්යාණ මිත්‍ර සේවනයේ වගේ දේවල් අතිරේක ලාභ. manussකම තියෙනවා නම් ඒ මනස ඕනම වෙලාවක නිවන් දකින්න ඉතිතියි. අපිට බෑ මෙයා පහත් මිනිස්සෙක් මෙයා උසස් මිනිස්සෙක් කියන්නේ විපස්සනායෙන් බලනවා. සීලෙන් බලලා කියකි, සමාධියෙන් බලලා කියකි, දානෙන් බලලා කියකි, සුදසනාට පේන්නේ ඔක්කොම හරහා විනිවිද පේනකොට තාරා තිරන්නේ. ඒ කියන්නේ choiceless awareness. දේ දන්නව හැබැයි අරයා හොඳයි මෙයා හොඳයි කියලා තාරා තිරන්නේ. තාරා තිරම තියෙන තාක්කල් විපස්සනාට සුසු මනස සකස් වෙලක් නැහැ. නමුත් මම තාරා තිරන් තියෙන මනසක් කියලා දන්නවනම් ඒක හොඳයි. නොදන්නවට වැඩිය හොඳයි. මම මේ තාරා තිරන් බලන මිනිහෙක් කියලා දැනගන්න හොඳයි. නමුත් කවදා හරි ඒක හලන්න වෙනවා සර්පෙක් හැව හලන්නවා. සමාධිය හදාගන්න හරිම දුෂ්කරයි මේ විදර්ශනා ස්නායු කරගන්න පුළුවන් කියන මට උතුම් පැහැදිලිව පේනවා ඒක මම අවුරුදු 17කින් සමාධිය හදාගන්න උත්සාහ කරා මට ඒක ඉතින් කරගන්න බැරුණා කියන ඉඳගෙන ඉතින් පැවිදුණා නම් හරි අන්කනේ පැවිදිච්ච ඔක්කොම හදාගෙන තින්නේ දැන් ඊවනේ ඔය පැවිද්ද කියන එක ඔය පැත්තෙන් බලනකොට කය පැවිදි කරනවා හිත පැවිදි කරනවා කියන එක දෙකක්. ඉතින් එහෙමනම් කොහොමද මේ දවස්වල මේ බුදුහමර ඉන්න කාලෙත් දැන්නක් තියෙනවා අභිඥාව වඩලා extra sensory perception දක්වා ගිය ගියෝ ඉන්නවා. ආනන්තවත් ඉන්නවා. ඔය පොදු ප්‍රකාශනයක් වශයෙන්ම කරන්න පුළුවන්. නමුත් exceptions තියෙනවා. ඒ වගේ තියෙනවා විශේෂතා ඕන තරම් ජීව හිටියට පැවිද්දන්ට වැඩිය ඒ ಗುಣ දිනු කරගත්ත ඇත්තෝ අන්ධහර පාගන වැඩ කරන ඇත්තෝ. නිසා සමාජීය පැත්තෙන් බලනකොට ඔය කියන ප්‍රකාශය ඇත්ත නමුත් සමාජයේ එච්චරම තද්ද බලම තීර්ණාත්මක සාධකයක් නෙවෙයි. සද්ධා විද්‍ය සත්‍ය සමාධි ප්‍රඥා කියනට එකක් පමණයි. නමුත් සමාජයේ වුණත් ගිහි තත්ත්වයකදී කරගෙන ඉන්නතෝ මම සාමාන්‍යයෙන් ඔය එළියට ආවට පස්සේ දන්නේ මං හිතුවට වැඩි ප්‍රොපෝෂන් එකක් ඉන්නේ. හිතුවට වැඩි පිටසක් ඉන්නවා සමාජ භාවනා කරලා ගන්න පුළුවන්. නෑ පැවිදි වුණත් දුෂ්කරයි. ඒකේ ආය පැවිදුණයි කියලා විශේෂයක් නෑ. නමුත් නොහැක්කක් කියන්න බෑ. කළ හැක්කක්. සමහර විටක ඉතින් අර ඒකටමනේ පැවිද්ද හදලා තියෙන පැවිදි ඉතින් කවුරුත් කණ්ඩගෙනක් දෙනවා. Tamanට සිව්පතෙන් හම්බ වෙනවා. ගුරුවරු ඉන්නවා. පක්‍රම කියනවා. ශලේශිකමක් කියන්නේ නැති. නමුත් පැවිදි වෙච්ච පමණින් සමාධිය හෝ භාවනා හැදෙනවා කියන එකක් නෑ. ඒකට මේ ප්‍රයත්නේ කොහොමදක් කළේ? හරි අනේක පැවිදි වෙමුකෝ. ඒ කිසියම් තැනක කියනවද මේ පැවිදි වෙන්න අරක මේක ඕනයි කියලා නෑ. ඇයි වෙන්නේ නැත්තේ? ඉතින් මෙච්චර ලේසියෙන් කියනවනම් ඔය මෙහෙම නතර වෙච්ච අනිවල. ආයන්න සිරපම් කරයි. ඒකනම් තීර්ණාත්මක සාධකේ කවුද වෙනස් කරන්නේ? කවුද එපයි කියන්නේ? ආයස්ථාතු ආදී සම්මත් ආදී සම්මත් ප්‍රති සමාධි කියන කෙනෙක් නිසා වෙනස් වෙන්නේ සමාධිය තමයි. නිසා ඉන්ඩෙක්සින් කන්නේ මේ මේ චේන් ඇක්ෂන් කියන හේතුඵල ධර්ම කොටාසයක් සමාජයට අදාළ සාක්ෂි ආවට පස්සේ ඒක නොවන එක වළක්වන්න පුළුවන් බ්‍රහ්මෙක් දෙවියෙක් මේ ලෝකේ නැහැ. සමාජයට අවශ්‍ය අසන්න කාරණේ කියලා කියන පච්චුත් පච්චුත්පන්නේ නෑ පච්චුපට්ටානේ පච්චපට්ඨාන යාවන සමාධිය එනවා. ඉතින් ඒක වළක්වන්න බෑ. ඒව ගන්න අමාරුකම ඉතින් එක එක තත්ත්වයක් දෙදි වෙනස් වෙනවා. ඒක නිසා නමුත් බුදුරජාන් වහන්සේ එහෙම එහෙම තෝරලා බේරලා කියලා නෑ. පැවිද්දන්ට ඔව් ඔය පාර්මිතා සම්පූර්ණයි කියලා කියන්නේ ඒ කියන්නේ කිසිම කෙනෙක් නැහැ කිසිම දන්න කෙනෙක් නැහැ සම්පූර්ණ නැද්ද කියලා බලන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා මේ වගේ දෙයක් ඉස්සරහින් තියාගත්තයි කියලා කියන්නේ අනවශ්‍ය ප්‍රශ්නයක් විතරනේ එතන තියෙන්නේ. දැන් මේ භාවනා කරන්න හදනකොට මදි නම් පාරමිත හැදෙයි. උඹට ඉස්සරහට හරි හරියනවනේ දැන් බෑ කියලා ඕකත් නොකර හිටියොත් කොහෙද ඉස්සරහට? නිසා පාරමිතා කියන එක ඕන්න මනින්න පුළුවන් කරන දැන් බුදුරජාණන්සේ ඉන්න කාලේ ඒ කර්මක්ෂය කියන අදහසක් ඇවිල්ලා තිබුණා. ඉතින් ඒගොල්ලෝ කියන කර්ම ගෙවලා දානවා. අලුතේ කර්ම රැස් කරන්නේ නැහැ. එහෙනම් නිවන් දකින්නයි කියලා. ඉතින් බුදුන්සේ ළඟට යන්නලා බලනකොට ඉතාලම උග්‍ර විදියට එක්කෙනෙක් තනි කකුලෙන් හිටගෙන ඉන්නවා. තව කෙනෙක් වටේට ගිනි ගොඩවල් හතරක් ගහන ඉරදී ඉරේ තැපලන් ගිනි පහකින් තැවෙනවා. ඉතින් මනුට ඇත්තටම අපිට වැඩි කැප කරනවා. ඉතින් බුදුන්සේ ළඟට ගිහිල්ලා අහනවා මොකද මේ කරන්නේ? අපේ ශාස්ත්‍රඥාන්සේ අපිට කර්මක්ෂය කරන්න කියලා කියනවා. අනේ කොච්චර වටිනවද? දැන් කොච්චර ගෙවිලා කියලා. දන්නේ නැහැ. තව කොච්චර ගෙවන්න තියෙනවද කියලා අහනවා. දන්නේ පටන් ගන්නකොට කොච්චර තිබුණද කියලා දන්නවද කියලා නෑ. ඉතින් එහෙනම් මොකද්ද මේ කරන්නේ කියලා. යෝගේ පාරමිතා කතාවේ දැන් කොච්චර පිළිලා තියෙනවද? තව කොච්චර පිරෙන්න තියෙනවද? ඕපනින් බැලන්ස් එක කීයද? බ්‍රෝඩ් ෆෝවර්ඩ් මොනවාක්වත් දන්නේ නැතුව මේ පාරමිතා නැතුව මේ කරන්න බෑ කිව්වොත් වෙන්නේ නාස්තික ප්‍රකාශයක්. ඒක ගැරේ ඩිස්ට්‍රක්ටිව්. සකරන්න තියෙන පාරමිතා නැත්තම් පාරමිතා පිරෙයි. පාරමිතා හරන නිවන් නැහැ. කියලා උපරිමේ කරන එකයි කියන්නේ. මුකින් ආවේ නැති කච්චේ ආග්‍රහය සංසන්නේ වුණා ඊට වැඩිය හොඳයි උත්සාහ කරගෙන යනකොට මොනවා හරි සිද්ධ වෙනවනේ ඒක මනුස්සකමේ ප්‍රයෝජනේ කාලේ ප්‍රයෝජන ගැනීම එම් නැතු ඒ දැන් පාරමිතා කියනකොට අපි තේරවාදී පාරමිතා 10ක් කතා කරනවා මහායාන බුද්ධ ආගම 6ක් කතා කරනවා ඒගොල්ලෝ කියනවා 10ක් නැහැ කියලා හයයි තියෙන්නේ. ඉතින් ওই විදිහට බලනකොට ඒකේ විවිධ මත මතක් තමයි එක ක්‍රමයක් යන පාරමිතා 10ම සම්පූර්ණ වෙන්න. Tamanට වැරදුනාට පස්සේ යම් කිසියක් වැරදිලා මොනවාරි වෙලා දුකක් ආවට පස්සේ ඉවසනකොට 10ම සම්පූර්ණ. පින් කරන පැත්තක දාන්න. Tamanට පච වෙලා, නිහීන වෙලා, තුච්ච වෙලා නෑ අග දාපු බලුගුණක් වගේ තත්ත්වයකට පත් වුණාට පස්සේ ඉවසන වෙලාවේදී දාන පාරමිතාව, සීල පාරමිතා 10ම සම්පූර්ණ වෙනවා එක චිත්තක්ෂණයක. ඒ වගේම කවුරුරි මට කෙලින්ම කී හේතුවක් නැතුව බඩනවා. අයිනොනට ඕන තරම් තියෙන සාධාරණෝ කියන්නේ ඇයි මිනිස්සු මට නිකම්මයි. අනේ මම නොකියනට සමාව දෙනකොට 10ම සම්පූර්ණ. යා සම්පූර්ණ වැරදි අදහසකින් ලහෝ අහේතුකව මට බයින්න නැත්තම් ගහනවා. ඒක අහන්නේ නෑ හොඳයි. එයාගේ ගතිය තිබිච්චා මට කරන්න තියෙන සමා වෙනවා කියලා දෙන්න පුළුවන්. ඒ නිසා අපිට ඒ වගේ බයින කෙනෙකුට අම්මපා මල් කියලා වඳින්න වගේ. එම් කිසි හේතුවක් නැතුව අපිට බයිනකොට ඒ මනුස්සයා අපිට දෙන්නේ සතරන් අවස්ථාවක් 10ම එකවර සම්පූර්ණ කරගන්න. ඒ නිසා මේ මිනිස්සු මේ මේ ලොකු අපිට මේ පාරමිතා පූර්ණේ දැයන උදව් කරනවා. ඔය දේවදත්ත ටීචර් ඔය අනිත් ඒ කියන්නේ ඒ අපිට කොනහන කෙනා තමයි ඇත්තටම අපේ ප්‍රමාණය ඇසිඩ් ටෙස්ට් කරලා කියන්නේ. අපිත් ඒක සෝද කට්ටිය ඒක අත ගන්නවා. ඒගොල්ල කරන්නේ. අරගොල්ල පෙත්ත කපලා දෙනවා දෙනවා. දෙයක් නැතුව දෙනවා. අන්න එහෙම කෙනෙක් දැකලා එයාට gediya පිටින් සමාව දෙන්න පුළුවන් නම් ඒ මනුස්සයා වටන්න මාරයටවත් බෑ. ඒක සම්මත සමාධිය ඇක්ෂන් සෙන්සර් පොසිෂන් ස්ලෝගෙන්. නෑ. විපස්සනා සමාධිය හම්බෙන්නේ සංස්කාර ධර්මයන්ගේ ප්‍රකෘති తත්වයේ මේක නම් හෙටත් මෙහෙමයි ඊයේත් මෙහෙමයි කියලා කියන. සමත සමාධිය නම් ඒ සංස්කෘතේ සංස්කාර සංස්කාර ධර්ම වල වර්ණ නාම ගෝත්‍ර ආහාර ඒව වුණා කියන්නේ. ඒ කියන්නේ සම්මුතියක් කියන්න පුළුවන්. විපස්සනා සමාධිය ගන්න පුළුවන්නේ පරමාර්ථ පැත්තෙන් විතරයි මේ මෙම නම් අර මෙහෙමයි කියන එක විතරයි. විපස්සනා දැන් අපි වෙලා ගිහලා වැඩි නිසා අපි තියාගමු ඈ දැන් මොකද අපි මම හිතන එකමාරට පටන් ගන්න දැන් තුනමාරයි නිසා අපි ඒක ප්‍රශ්න උපක්ලේශ වල අන්තිම එක තමයි නිකන්තිය අපි ඔය ධර්ම දේශනාවට සම්බන්ධ කරලා ඉදිරිපත් කරගන්න. ඒතර දැන් තුනමාරයි අපි හතර වෙනකොට ඊළඹසත් අරගෙන පරියන්කෙට එනවා. දැන් හතරමාර වෙනවා. හතරමාර වෙනකොට ඊට පස්සේ පහමාරයි පස්සේ අපි කමඨහ සුද්ධ කරනවා. අනික කටිය වත පිළිවෙත කරනවා. ඇන්දෑ වන්දනාව යනවා. අපි නැවත හතමාරට රැස් වෙනවා. ඉංග්‍රීසි පරිවර්තනයේ සාද අපි සාකච්ඡා කරනවා. සියලු දෙනාටම තේරුවන් සරණයි. සුඛී හෝතු සාත් සාදු අනුමෝදාමි සාදු අනුමෝදිතබ්බං කමාමි කම්කබ්බං සුඛී සුපත්තිත්වා සුපත්